කියලා එපික් ශ්‍රී ලංකා පොඩ්කාස්ට් එකේ එපිසෝඩ් අංක තුනට බාල හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද පොඩ්කාස්ට් එකේ ඉන්න මම නද්‍ය මම කවිදු මම දිනක ඉතින් අලුත් නම් දෙකක් එක්ක මේ ආගාධිත පොඩ්කාස්ටයක් වගෙනකං කරගෙනයන් හදන්න මේ ස්පේෂල් වැඩක් වුණා ඊයේ ඒ තමයි මේ ඇවෙන්ජර්ස් ෝ නැත ඇවෙන්ජස් එන් ගේම් ට්‍රේලක රිලිස් වුනා ඉතින් මවල් පිස්ස තුන්දෙනෙක් එක්තමයි පොඩ්කාස්ට් කරගෙන යන්නේ කවිදු බොනවා කියන්න ඉතින් අලුතෙන්නේ ආවෙත් සෑහෙන්න කියන්න දේව ලැක්ජාවදලා කොහොමරි කතා කරලා ගෙන්න්න ගත්තා ඇත්තරම කියනම් මන්න මේ වෙලා ටියක් අසනීප තත්වයෙන් ඉන්නේ කොයිවෙල පොඩි සමගතියක් තියෙනවා සිදුවන දෝෂවලට සමාව දෙන්න කියලා මුලින් මොයගොල්ලක ඉල්ලනවා ඔව දිනකට සෙමවිතරනේ බඩ අමාරුකු තියෙන නිතරම හැදෙන මේ ඒ ගැනකුත් අදහසක් බඩ අමාව හැදෙන සාමාන්‍ය හවිදුට ඒ බඩමරු කතාව එක විස්සරහට කියම මේ කතා සම්බන්ධව ෆොඩ්කාල්ට ස්රහට කියමු කතාවත් කියමු ඉතින් මේ කවිද මේ මොක තන ඇවෙන්ජස් ට්‍රේලෙක් ගැන ට්‍රේලක ඇත්තරම හොඳයි කියන්න එපා කියලා මට ආවා ඉහලින් තර්ජනයක් එහිද මම කියන්නේ හොඳ නෑ ඒවගේම අපිට කිවහැකි රූසෝ බ්‍රදස්ල මේ ්‍රේලක හොඳර ප්ලෑන් කරලා තියෙන ෆිල්ම් එක ඉස්සරටන කිසි දෙයක් කියලා අපිට එලියට පෙන්න්න රිවිල් කරන්න ඒවගේම ගොඩක් කලට හිරෝස්ලා මෝෂන් ගැන තමයි මේ ටේලක පෙන්න්නන්නේ ඒහින්න මතන ඉති යාල හොඳ පියවර කරන්තිය වැඩිපුකම හයිප්පුනේ කොතෙන් අම්ම මන්නම් වැඩිපුකම හයිප්පුනේ හොනින්න පෙන්න්නපු තැන්ගේ මේක දක්හමයි බුරු කියන්න ඕන්න ඇඟ ඇඟ කිලි පුරල කියන්න හයිප එක මචන් පටන්ගත් වෙලා නම් හයිප් එක තිබ ඔවනේ ට්‍රේලක දාන්න කලින් දම හිප ්‍රේලක රිලිස්තුනාගේ වෙලා මච හිප් එකකාව ගෙහිල් වෙල්ලා පලේබර්ණ ගැබ්ුවට ප එපුුවට පස්ස අයන්මන් මක් ෆිට වචන ටච් කල් වෙල පටන් ගන්නකට හිප් එකතන දම හිප් එක තිංහය කතා කරන දැන බරණකම් මේ ගෙහෙමයි ටමවල් ෆෑන්ස් තාමත් එහෙමමයි ඉන්න මේ අග මේ පොඩි මේ එකක් කියන්න ද අපේ අග ෆෙස්බුක් එක මවල් ගූප් එක මක ශූරි වැනිශ් වෙලා අනම්මනට කියන කතාවක් කිය තමා මත් දක්කා ඒවතින් ෆෑන් තියරිස්ම කියන්න බැන් හරියටම මමන කිය චූරි වැනිස්සරන හැකිලයින්නේ ඒකතා මගේ ඔපිනියම හිතන්න සාමාන්‍යයෙන් කවිඳුගේ ඔපේනියන් හරි යනවා ගොඩක් වෙලාවට ගොඩක් කලාට කවිඳු ඔපිනියන් සරි යනවා එතන අපිට එතන පෙන්න්නනේ කට්ටේද අපිට පේන ස්කොට් ලෑන්වයි ශූරයවයි දෙන්නවා පෙන්න්නවා ස්කොට් ලෑන්ගේ අඩින් තියෙන මිසින් කියල වැටිලා ඒවගේ තම ශූරිකත් එහපෙන් රතුපාට පේනවා ම හිතන් එයාගෙත් තියෙන මිසින් කියලා නැතුව ඩෙඩ් කියලා එයාලා කොහෙවත් කියන්නෙත් නෑ රෝසු ප්‍රදශල කියලත් නෑ මෙයා මෙහම මේ නැතිවලයින්නවා කියලා අපි ගොඩක් කලාට කියන්න පුළුවන් මේ වැනිශ්වලා නෑ හැංගිලයින්නවා කියලා අව විශ්වාස කරන්න බෑ විශ්වාස කරන එක තරම් ගොංගඩක් වෙන නෑ <laughs> පුතුවවෙන්න කිසිම හීරෝ කෙනෙක් ස්කොට්වත් ස්පයිඩිවත් ශූරිවත් වැනිශ්නවා දැක්ක නෑනේ ස්පයිඩ වැනිශන දැක්කෙත් නෑන මිසින්නේ දැක් නෑන ස්කොට් වැනිශන දැක්කෙත් නෑ තම ටයිටනල කිසි වෙච්ච කිසිම දෙක්තම් පෘතිවට ආරංචුන්න කවිදුකෙන් අහන ප්‍රශ්නයක් තියනවා කවිදු හරියාස එකට උත්තරලන්න ට්‍රේල එක ගැන ප්‍රශ්නයක් නෙවේ ටිකක් ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ගරට් කොහොමද ස්ට්‍රෝම් වය එක ඉස්සුවේ ගට් වර්දිද <laughs> ඔන්න අද <laughs> ඒක ඉතින් උත්තර දෙන්න තරම් ගරට් වති මෙහෙම ගරට් වති ඒක ඒ තදාල වෙන්න ස්ට්‍රෝම් බේගකන ඇයි එහෙම කියන්න ගරට් වති කියලා අපි දන්නන කොම ස්ටෝම් බේකර දැන් මයල්නීර් එක මයල්නීර් එක ඔඩින් තමයි එකට ගොදකරගෙන කරස්ස ගන්න මොකක්ද චාම එකක් දාලති නොඩින් ස්ට්‍රෝම් බේක එකට චාම එකක් වෙටල නෑ කාගින් ොත්තති ස්ට්‍රෝම් බේක හද හදපුලා විදි මොනොත් එන්නේ නෑ ඉතින් චාම් එක හින්දයි අනිත් අයට උත්සන්න පෙර යම එක තව ප්‍රශ්නයක් කන්නද තව ප්‍රශ්නයක් කන්නද යොමු කරන්න ඔබගේ ප්‍රශ්න යොමු කරන්න මිල්නිය එක ලිප්ට එක තිබොල් ලිප් එක උඩ යනවද කවිතු ඕක තමයි දැවෙන ප්‍රශ්න ඒවද ලිප් එක වති මම කිය නිච්චරයි එච්චරයි ඔවුනේ නැත්තන් ඉතින් අර මට ෆිල්ම කරට මතකනෑ ඇබජස්ටුව එක වෙන්නදී අර පලේන පිටි කඩා වැටෙන්ට පැහෙන අනිත් එක තමයි මේ ට්‍රේල එක කැප්ටන්ගේ පපුුව මේක තිබ්බනේ මොකක්ද මේ මේ තකුලකුණ තිබ්බනේ ඒකන පරණ කිට්කට බැල තිබ පරණ ගෙට්ටකට බැහලා වින්ට සෝල්ජය කිට්ටක තියන්නේ ලස්සන්ට ශේව් කරලා තිබ්බා ශේව් කරලා තියන්නේ ඒගැන අපිට ගොඩක් කලාට ඒකෙන් කියවෙන්නේ බොහෝදුරට ට්‍රයින් ්‍රවලින් සින්න තිය කියලා ෆිල්ම් ඇතුළින් එකන ලොකු මේ එකක් පෙන්න්න නොබෙට ඒනට බන් ඒ සීන කරන නතාශක හයාකට එකමයි තිබේ ඉන්ෆින්ටුව එක හයාකට මේ හකට දෙක එක තිබ ඔහු පිස්සු හැදෙනවා කැපා වෙනස් වෙලා නටාශ ඒවිදි ඉති ඇයි හෙන කැප්ටන් බියරට් එකත් සයව් කරලා කෙට්ටකත් වෙනස් කරලා පෙගේ ලොකට ගොත් තියන්නේ ඊට පස්සේ කෝ රොකට් ඇහුන්නරල් හෝ රොකට් රොකට් රොකට් සම්බන්ධ රොකට් සම්බන්ධ කිසිම සඳහන තිබෙන තම මුකුත් නෑ රොකට් ගැන නෑ ඇත්ත වශයෙන් මගේ කැමතිම කැනෙක්ටර්ස්ල එකක් තමයි රොකට් කියන්න ඉන්ෆින්ටුවගේ රොකොට් නොතර වුණේ වැෑකන්ද නනේද <laughs> වැෑකන්ද තමා වැෑකන්දන වැෑකන්ද තමා නතකුණේ තෝරුතට හිට වැෑකන්දන ඔක්කොම හිට වැෑකන්දන දැන්ගොයා පව් ඇවෙන්ජස් බිල්ලින්න එකටාවට බිල්ලින්න ගෙනන්න ලින්න එක කියලා කියන්න පුළුවන්ද තෝරෙන්න්න බිල්ඩින්න ගේද මට ඒක ශුවරන නෑ අගොල්ලන්න බිල්ඩින්න ගේද කියලා කියන්න බෑන බිල්ලින ඇතුල කියල පොට්ට අපිට පෙන්න්න නෑන පෙල්ෝ බිල්ලින්න පෙන්න්නවා ඇවජස් ලෝක පෙන්න්න නැච්චරන ඔහ ඒකාර මාක්‍ර ෆොලෝ ඉන්න බිල්ලින්න ඇතුලේ අර නැතිවන කට ෆොටෝටික බල බල එතකොටම පෙන්න්න තෝර මාක්‍රෆලාව කියන්න තනිකට තෙන් ඕන යා හිටියත් වැයකන්දන මාක්‍රෆලෝ කියන බස් බැනට ඒ බරුස් බැනන්න හරි බරුස් බැන බරුස් බැනට හල්ක කියම අපි කෙටිය ලෙසින හල්කෝ හල් හල්ක් නැහැ බයි හල්කාව ගැන අනිත්කට තෙන්න ඕනි කියන කන බයවෙලා ඉන්න හල් හල් බයලාන්න එලියටවත් එලියට ආම තමයි ගේම් බලාගන්න පුළුව අනිත්තක තමයි මේ ගොනින්ම පෙන්නන තැන ම මුලින් හිටිවයාග මේ බ්ලක්විඩු අල්ලන් ඉන්නේ කඩුවක් කියලා ඒ කඩුවක් නෙමේ අඩුව කඩුවක් නෙමේ ඉන එක ඒ කුඩයක්නේ කුඩයක්නේ වැස්සටද වෙන්න තුන්නේ කුඩයක් කල්ල වැතර දෙන්න ඇතින් කුඩයන්නේ දේහල නට කුඩයක් කියලාගන්න කුඩයක් කල්ලා එතන ලොකු මේම කරන්න රොනිනුයි එතනේ ෆයිට්ටෙක් ෆයිට් සීන් එක දිහා නතාශ බලන් ඉන්න සිීන්නක් කියන්න ඒ එකක් කියන්නේ බලන යාර එක්සයිට් වෙලාගේ බලා ඉන්න සිීන්නත්ත මෙතන යන්නේ කවිදු අතුර දහමුණද කවිදකෝ ඔය ප්‍රශ්නිස්තරලත් මතු නේ දපිට අන්නවා නොනෑතත් පැමිණිය මගතන් බඩයම රුසද සැරවෙලා බඩයම ොත්තද එලියට බඩ සර වෙලා කනෙක්ෂන් නවුලක් තියෙනවා ඩයිලොග් හැමෝටම කියන්න ඩයිලොක් ගන්න කියලා ම මේ කියන්න ගොඩක් හොඳයි ඇතර අපිට කාලගුණ කලින් දැනගන්න පුළුවන් ඩයිලොග් එකක් අපිට ඔන්න වෙන චැනල් ඔන්න නිවස් ඔන්න මොනත් ඔන්න බලාකුලක් කරන ඩයිලොග් පිට ෙම කාල් කාලගුණ දෙපර්තමත හලම දන්න පුළුවන් කාලගන පාටමතු සම්පූර නිවාඩ දුන්නකි මාස ගානකට ඩයිලෝක ඔක්කෝ බලාගන්නවා තිතට මින්මට ඇත්තට මට ඩයිලෝග ගැන කිසිම අදකීමක් නෑ මකතම එස්සල්ට පාරිභෝගිකෙක් මෙත තුනෙන් දෙක වැඩි වැඩි චන්දයෙන් දැ මමත් ඩයිලෝග් දිනකොත් ඩයිලෝග් එහින්ද අපි හලනමස්ථාතිී ්‍රේලක්න පොඩි බ්‍රෙක්් ්න කරම ද එකන හුල ඉදම් පටන්ගන්ත තැන ඉදම් අවසානටනක යන සීන්වල මං සීනෙක් කියන්න ඔකල පෙක් ්ව් එක දෙන්න හරිනතකොට හරි මුලින්ම පෙන්නනවා ටෝනිගේ මාක් 50ේ නැනෝටෙක් හෙල්මට් එක ටෝනිය එක ඔන් කරන්නේ මැනුවල් ඔටෝනෙමි ඔබල ඔන් කරන්න කරන්න දෙනක පොඩ්ඩක් මට මාක් සූට්ටය කොහෙවත් අර පොටෝටයිප්ක් විතරට පෙන්නල තිබ්‍රෑන මෙතනති කොම එක පාට ගලවල ගත හෙල්මට ගෙලියට අන්න එක තමා ඉන්ෆින්ටිවෝ සීන් එක කොහෙදවත් අරතන් අනිත්තේ වගේ මාක් මාක් ෆෝටි සවන නම්මන ඒවගේ පොටයිප අපට බලාගන්න පුළුවන් න මේ අයන්මන් නැතුව හෝ මේක හෙමකත් තිබෙනන මේ එහෙම එකත් තිබෙනන සූට්ටක ඇඟටමෙන තිබ්බේ මෙතනද විතරක් හොමද සූට්ටක් ගැලලා වෙලියට හෙල්මට විතරක් වෙනස්සුනේ කොහොමද අනික මේ හර නැනෝටෙක් මේ කරපු ඒ හාට්ටකත් ඇගේ තියෙනවතාම නෑනේ ගැන හාට්ටකට ඉස්සරහින්නේ මේ ආමේක එයා හදලා තිබ්බේ හරි ඒ ඒ ආමක තිබ්බේ ඒ කෑල්ලන ඒ මික පව ජෙනරේට ගන්න තියෙන අර පෙපට කියනවනේ එය ස්පේසකට යන්න කලින් පෙපට කියනවනේ මේක තියනකම් බයන දෙයක් නෑ කියලා ආම එක ඉති මොනවහන්නද තැනොස් ගහපට එක කඩලා කෑලිවලට ගියේ ඕ ඒක සාධාරණ හරි කුඩ්ඩු වෙන්න කඩල කැඩෙන්න ගැහුවේ ඒක ඒක හරි දැන් ඊල්ළඟ ප්‍රශ්න දැන් ඔක්සිජන් නැති කතාවක් කියනවනේ කෑම විපකුණාකි වදවස් හතරකට කලින් ඔක්සිජන් නිවගෙනවා හෙට උදේ ඕ හෙම කතාකුත් තියෙනවා එතනත් පොඩි ප්‍රශ්නව ගත් තියෙනවා එතකොට මැරට ඔතන තියෙන ශිප්ප ගනි මැරෙනවා එතකොට ඊළඟට ස්පේ ශිප් එක කාගේ ගත්ද ඒක ගාඩියන් සෝ ලක්ෂ ම කියන්න ගන්න ඔය ඔතන තියෙන ශිප් එක ගාඩියන් ඔක් ලක්ෂගේ ශිප් එක ශුවදක ඔව ටයිටන් මත්තක පැන් පෑන් අයිඩියස් වගන්න දාල් තියෙනවා ඒගොල්ලොන් එක කියලා ඒක මම හිතන්නේ ෆෑන් අයිඩියස් නෙමෙයි ඒක තමයි මම හිතන්නේ හරි දෙය බෙනටාල් ෂිප් එක තමයි තියෙන්නේ ඔවුන් හරිනි ඉන්ෆින්ට් වගේ ඒගොල්ලෝ ටයිටන් වලට ආවනේ ආවනේ ඒ ෂිප් එකේ වෙන්න ඕනේ නැන්නේ ටයිටන් වල දෙනවා නෙබියුලා එක කියන්න බෑ නෙබියුලා එක ක්‍රෑෂ් වුණා ක්‍රෑෂ් වුණා වැල්ලා ඔව් එතකොට ඒක තමයි අපිට ගන්න පුළුවන් ඔපිනියන් එකනේ හරි හරි ඒ අපිට අපිට කියන්න බෑ ඒකද කියලා මොකද ටෝනි පළවෙනි ෆිල්ම් එකේදී ගුහාවක් ඇතුළේ ඉඳන් පළවෙනි කිට් එක හදන්නේ යාගේ එහින්ද අපිට කියන්න බෑ මෙයාට මේ දෙයක් හදන්න බෑ ඒ වගේ මොකද අදවසක් අපිට ගන්න බෑ ඔව් එහෙම කියන්න පුළුවන් ඉතින් සාධාරණයි කැඩුණු ශිප්පයක් වුණත් අනික මොකද රඩන නැබිලා තිතුරලා ඉන්නවා නැබිලා කියන්නේ හොඳ කෙනෙක් නැබිලා ඉන්නේ තේ ශිප් එක ඇතුළේම ටෝන් ඉන්න ශිප් එකේම නැබිලා ඉන්නේ මගේ මතය ඔව් මම හිතන විදිහට දෙන්නම ඉන්න එකම ශිප් එකේ එතකොට නැබිලාට දැන් ඔය ඔක්සිජන් කතන්දර ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද නෑනේ කෑම ඕනෙත් නෑ ඔක්සිජන් ඕනෙත් නෑ නැබිලාට ඔව් අර මේ ගාඩින් සබ්දි කලක්ෂ ටුව එක පෙන්න්න අර ගොකට්ට අරන් ගනකොට නෙබුලා ඇගට් අරලයක් කාලා අයිතු උදානු ඒ සින්න මත කැමට කෑමෝනෙත් නෑ බීමෝනෙත් නෑ ක්ෂජන් ඕනෙත් නෑ ඕයාගේ පාටස් රියසම්බල් කරලාගෙන තියෙන ගොබෝගෙනෙක්නේ ටෝන්ට විතරයි ඊට පස් සැරි ස්පේස් එක යනවා ඇතනින් ටෝනි මැසේජ් එක ඉවර කල්ලා ඔෆ් කරන්නෙත් මැනුවල් එකන්න ආම එක සෑකටම කැඩලා තියෙන්නේ ආම එකක් නෑ ටෝන්ට එකන කියන්නේ ටෝන විතරයි ඉන්නේ ඊට පස්සේ පෙන්නනවා මාවල් ස්ටඩියෝස් එක වැනිශ් වෙලා යනවා ඒක තමයි ගැ ඒක තමයි ඒක නිකම් ඒකත් නිකම් ඊස්ටක් ගයක් වගේ නිකම් මට පොඩි මාවල් ස්ටඩිය නවත්තන්න නවත් දන්නෙත් නෑක මසව එක නවත්තන්න නවත් දන්නෙත් නවත්තන ස්පයිඩමන් ්‍රේලක එන්න දීනවනේ ඒක මාවල් ස්ටඩියෝද මාවල්ද දිනකොයාමාව චකිතවත් කරනවෑ වහලා ඒක තමටත්තින ප්‍රශ්නය ස්ටඩියෝස් කතා වෙනයි මාවල් කතා වෙනයි කවිද මොනාව කියයන්කො මේ මට මම අදහස් එක්මන් සිරිස එක එහෙම කවදාවත් කොහෙවත් මාවල් ස්ටඩියෝස් කියලා දාලන පොත තනක් කොහිම තැනකවත් මවල් විතරයි හොද මවල් විතරයි දාලා තියෙන්නේ මේ වෙද්දි ලංකාවේ ශ්‍රී ලංකාවේ ට්‍රෙන්ඩින් එකොළහට ඇල්ල තියෙනවා මවල් ට්‍රේලක ම කතාකන මවල් එන්ටරේන් බන්ඩගෙන් දාපු ඔෆිසිියල් ට්‍රේල එක වස් තියෙනවා කොහොම දෙක ගනින්නේ මිලියන තිස්පාක් වෙන්න තියෙනවා ලයික් තියෙනවා මිලියන දෙකදශම දෙකක් එතකොට අන්ලයික් තියෙනවා විසි එක්දාහ කවද අන්ලයික් දැන්නේ අන්ලයි කරන්නේ හාඩ ඩීසි පෙන් ලච්චර මටන කියන්න හාඩ ඩීසි කියන්න බෑ මාවල්වලට විරුද්ධ ඩීසි අය ඩීසි ෆෑන්ස්ල වෙනයි මවල්ලට විරුද්ධ ඩීසි ෆෑන්ස්ල වෙනයි අපි ඩීසි ෆිල්ම් බලන හම කියන්න පුළුව ෆෑස්ල ගත්තාම සොරි සමාවෙන් කවිදු තමයි මත් දීසි ෆෑන් කෙන එති අපේ අපි තරක් මේ වලියක් නෑනවනත් මාවල් එක්ක දෙකේම දෙනවා හොඳ දේවල් අප ගන්නවා සෑම් ඊට පස් ඔන්න මාවල් ස්ටෝඩියක වැනිශ්වලා යනව ඇතනින් ඊට පස්ස වෙන්නනවා තැනොස් ද පඹයා තැනොස් යන තැනොස්ගේ ආමර්රක පඹෙක් විදිට තියෙන පෙන්න්නනවා ඊළඟට තැනොස් වගාවක් අස්සෙන් ඇවිදගෙනනවා ඔව එතන මේ කොර ගහ ඔව එතන එතන අපිට පේනවා ගණ්ඩලට් එක තියෙනවා තාම අතේ ගණ්ඩලට් එකතේ තියෙනවා ගණ්ඩලට් එක අර තිබුණාර ඕ අතන බර්න්නනට ගණ්ඩලට් එක අර ස්නප් කරද්දි ඒ බර්න් වෙච්ච වීමත් එක්කමයි තවම තියෙන ගණ්ඩලට් එකතේ ස්ටෝන් සම්බන්ධ ස්ටෝන්සගේ පෙන්න්න නොදරයට ස්ටෝන් පේ නෑනේ දෙක පෙන්න්න නෑනේ පෙන්න්න පෙන්න්න ස්ටෝන්සක තම ගන්ටලට තියෙනවා විතර පෙන පහල ඒක ගැන අයිඩිය මෙහම වෙන්න බෑට දැන්ක මූුණක් පෙන්න්න නෑන පාටක් පෙන්න්නෙත් නෑන කලි සමයි මේ අතයි විතරයි අතයි විතරයි ෆිල්ම් එක අන්තිම කෑල්ලක් වෙන්න බේද හල්ක් යනවා ගලන්ට <laughs> එක දාගෙන හල් වෙන්න දෙයක් නෑනේ ආමරය කැල්ලක් තියෙන මං තන්නේ වීඩියගේ මට දිට මගේ මතක හොඳයින්න ආමරක කැලකුත් පෙන්නවා ආමර කැල්ල කොබටින් කළුපාට කළුපාට තියෙන තියන ඒක පෙන්න්නවා ඒක පේනවා මගේ මතක හොඳයි නම් පේනවා අනිත්තක තමයි ඒ කළුපාට වෙස්ටගත සුදු පාට වගේ ගත්තින්නේ අනිත්තක තමයි ඒ පාස්කරන් ගැන මල් එකක්වත් පුතුවියේව නෙමෙක් පෘතුවිය විජාතිව නෑන පෘතුවියව නෙමෙයි ඔව් විජාතිව නෑනේ අපිට ඒක තමයි මම හිතන්නේ එතනින් පෙන්වන්න පෘථුවේ නෙමෙයි ඉන්නේ වෙන ග්‍රහ ලෝකයක ඉන්න කතාවක් තමයි කියන්නේ එතන කියනවා මේ ටයිටන් වල ඉන්නේ කියලා අපිට ඉතින් ඒකත් හරියටම ෂුවර් කරන්න බෑ ඕ කියන්න බෑ ඉතින් මොකද දැන් ස්නැප් එකෙන් පස්සෙත් ස්පේස් ස්ටෝන් එක වැඩ කරන්න ලස්සන්ට ටෙලිපෝට් වෙලා ගියානේ පොරටි ගොන දැක් කරගන්න පුළුවන් දැන් ඉතින් මිකං ඕනම දෙයක් කළ හැකි ඉන්ෆෙන්ටි ස්ටෝන් හය තියෙනවා කියන්නේ ඉන්ෆෙන්ටි ස්ටෝන් හය ඕනෙත් නෑ රියල්ටි ස්ටෝන එක තිනවා කියන්නේ ඕන දෙයක් කළ හැකින ඒකනට හිතන රියල්ටි ස්ටෝන් එක කතන්දර ඇතු දන්න යන්නේ එහෙම වෙන්නත් බැරි නෑ ඊට පස්ස කොහමර ඊට පස් ඒ සිටනගෙන් පස්ස පෙන්න්න කෙලිම මේ ඇවෙන්ජර් හෙට්කවාටස් එක ඒ ඒ කුයින් ජෙට්ටක පේනවා ඇතින් නවත්තල තියෙනවා එකන්නේ අගොල්ලො ඇවිල්ල කියනක කුන් ජෙට්ටක එන්නේ කනේ කුන් ජෙට්ට දින කියෙන අල්ගොල ඇල්ල තියෙනවා කියන එක ඊට පස්ස වෙනවා අඩාඩ ඉන්න කැප් ෂෙව් කරපු අඩාඩ ඉන්න කැප්ටන් නතාශත් ළඟ පාතම ඉන්නවානේ නටාශ ඉන්න මගේ කෑල්ල අනමන කියන්න එපා ඒකන හරි හරි හරි අපි මොනවත් කියන්න එකට <laughs> කවිදුක කෑල්ල කවුද එලිසබත්නේ ස්කාලට් විච්නේ ගැල්ගඩ ගැල්ගඩ ගැල්ගඩ ගැල්ගඩ ට මොන්න අපයා නැතු නිස්චර ඇති ඒ කාලි දම් වෙතින් අයන්මෑන් ටූ අප කාලින්දං බ්ලක් විඩෝම තමයි ස්කාලට්ම තමයි අපේ කශ්්‍යක ප්‍රශ්න තියෙන්න මේකයිවා මේ ස්කාලට් අපේ හම්ම ලෑවයිස එකයි හොම්මූ ඒනම් <laughs> මච මේ කෑල්ල කියන හරින ක්‍රශ්ික කියනක තම ගැලවෙන්න ශක කියනකන ගැලපෙන් කෑල ්‍රශ් ගැලෙන කෑල්ලගෙන ොඩ කවුල්නේද ඇන්ටි කියල වගේ හරියන්න මොකද ඇන්ටි කියල වගේ හරි ඇන්ටි හරින්න ඒ ක්‍රශ්ක ක්‍රශ්ක අර දුරස්ත බව වැඩි ඇන්ටි කිව්හම දුරයි කශ්‍යක තමයි හොඳ ්‍රේලකට යන්න අපි ්‍රේලකට දැන් නැවැත්වය කොතනද කැප් පඩන තැන කැප් අඩන තැන නැවැත්තුවා ඊට පස්සේ නතාශ කියනවා ඔයාටමික කරන්න පුළුවන් කියල කියනවා සීයට පණහක් වැනිස්සුනා කියලත් කියනවා නිසේ කතාවත් කියනවා ඔන්න ඊට පස්සෙනවා මම හයිප්ම උන කෑලට ම ආසම කෑල්ලට එතමයි බෘස් බැන ස්ක්‍රීන් එක දිහා බලගන්න ටික බෘස් බැන සෑහෙන වැදගත් විදියට ඇඳගෙන ඉන්නවා වැරහැලි අඳින්න නැතුව ලොකු වැඩගේ අන්න මහිතන්නේ ඒ තින තත්ත්ව වාතාවරණයුඩ ලොකු ප්ලෑනක ඔය තත්ත්වයනකොට කොහොමත් අර සිටුවේෂන් කලා දව සතරකට හදව සතරක් ගිහිල්ල තියෙන්න මහිතන්නේ දස් හතරක් මොකද දැන් ටෝනි දව සතරකට පස්සේ තමා කියලන කියන්නේ අනිත්තක උපකල්පෙන අනුව අනිත්තකත මේ තියෙන ටෙක්නික් එකක්වත් මේ වකණ්ඩවල ටෙක්නීසියන් නෙමේ මේ වගේ තියෙන්නේ සාමන්නෙන් ටෝනිකාව ඔය ටෝනිි දෙවල්තම කවිද කියන්න තැන් ටෝනි දවස් හතරකට කලින් කෑම ඉවරුණා කියනවානේ කෑම නිවරුණා කියන ඒ කියන්නේ දැන් අපිට කියන්න බෑන කෑම ඉවරවෙන්න පටන්ගත්තු දවස යාලා පලේන් එකන අර ෆිල් කලින් ෆිල්ම් එක අර ඒ සීන්ටික උනේ ඒන ඉවරෙන වෙලා කියන්න බෑනේ සමාරටට වැඩි ඊට වැඩි කාලයක් වෙන්ඩ පුළුවන් සෑහෙන කල්ලේ කියන්නේ ඔවු අපිට කියන්න බෑ අර මේ කැප්ටන්ගේ අර ඇඳුම මාරු වෙලා ඔක්කොම සීනයක් කියන්නේ වියඩ් කරලා හැම එතකොට දැන් ඒ ඔක්කොම මේ කලින් කාලක එකක්ද පස්ස කාලක එකක්ද ඒක ගැන මුකුත් අයිඩිය කන්න කලින් කාලක නමර මොකද නතාශගේ කට්ටක තිබ්බේ ඉන් පින්ටුව එක කට්ට එක කට් එකමයි මොකද ඇවජස් පලිනිකට යන්න කියන අර දිග කල් හයායක තියෙන්න ඕනේ හරි එතකොට ඉන්ෆිනිටියෝ කට්ටකන ඒ කියන්න දැන් කරු බියඩ් එක අයින් කරලා ඇඳුමා එදාගෙන මේ ඒවක් කරන්න සාමාන්‍ය ටික කාලයක් යන්න ඇති මොකක් ප්ලෑන්න හිතේ තියෙන නතාශ කියනවා ඔයාගේ ප්ලෑන්් එක සමසාර්ථ කෙන කතාවක් කියන ට්‍රේල ඇතුළේ ඉතින් එතන ඇයි පෙගීග ලොකට්ට එක පෙන්න්න අපිට පෙගීග ලොකට් එක කැප් අන්තිමට බලන්නේ මැකැන වෙලා තකට ඒ කියන්න කැප්ටන ඇමරිකා ඉර කියලා තිරිස් අනුව තමා එක එන්නේ ඉවරයි කියල එන්නේ අනික මේ ක්‍රිස්සවන්ස් දාලා තිබ මේයාගේ ට්‍රීට එකෙත් යා මවල් එක තිබ මේ එක ඉවරයි කියලා කොන්ට්‍රක්ට ඉවරයි කියලා පස්සේ තව රූම එකක් යනවා මංහිතන්නේ ඉවර නෑ කියලා පව් ඒමිවර නැතිම තමයි හොඳ ඉවර නැතුනත් රූමස් රූමස් සනත ටෝනි අංගන කතාවක් යනවා ටෝනි අංගන එකක් නෑනේ ඔව මවත් දැක්කයි කරන රූමස් තමයිඉතින් ටෝනනිකං බෝන්ටබී අයන්මෑන් වගේ එකක් නැතියෙන්නේ ජැක්ස් පැරෝ ජොනිඩෙප් වගේ රොබට් යන නිකං අයන්මෑන් වගේ තමා මහිතන්නේ ඒ මිනිස්සුන්ටත් මේ එකම චරිත රඟපාල රඟපාල එපාාවෙන ඇතින නට ඔ එපාාවෙන් ඕනන සාමාන්‍යෙන් දෙන්නේද එක <laughs> සාමාන්‍ය මිනිස් ස්භාවන එකම කැරක්ට අඟපාල අඟපාල එපාාවෙන ඇති ඉට පස අරි ආපව් ට්‍රේලකටයෝ දැඟි කතාකටිය බැන ඉන්නවා මේ ලැබ් එකේ ඒක ස්ක්‍රේන එක පෙන්වා මිසින් ස්කොට්ලෑන්ක් ස්කොට්ලෑන්ක ොට ගත්තින මිසින් කියලා කෙරෝලේ ටොම් ටොම් හෝලන් කියන කවද පිට පාක ෆොට එකක් තියෙනවා ඒකේ මිසින් කෙලවට නැහැබැයි වැටනවද මට එක හරිට මතකයක් නෑ යයි සුෂී දෙක මාරුවෙනවානේ ඒක ස්වපෙනවානේ කෙරෝලේ රතුපාට මක්කරක් පේන එක මිසින්ද කියලම හරිට පේෙන් නැහැබැ පීට පාකගේ පීට පාගේ පෙන් කියල පෙන්න්න නසින් කියල ඉසිකෙල් පෙන්න්නවා මට එක ශුවරණ මට මතක කෙරල වෙන්න රතු පාට ඊට පස්සේ ශූරි කොහොමත් පෙනෙන මිසින් කියල එතන ශූගට පස්ස පීට පාක පෙන්න්න මිසින් ඊට පස්ස පෙන්න්නන මොකක්ද ඊට පස්සේ බේසක මෙතන නේදාක මේ මේ ඇවෙන්ජස් ඒජෝ ෆල්ටරන්න එක අන්තිම සීන්න කියන්නේ අන්තිජෝ ෆල්ටරන්න එක හරියට හරි එතන ඔය එතන මටත් ඒක මතක් අතන පෙන්න්නේ එතටයි මෙතන පෙන්නුවේ ඒකන ඉතින් ඒ අපි අහල බලන්න නොනේද හේතුවක් නැතුව දාන්න නම්බරයක් එහෙම නැද්ද මංගාව ඉස්සල්ල තිබ්බ මගේ මේ ෆෝර්න් එක ෆෝමට එච්චලා වැඩික ඔක්කොමට ලිට්ටුනානේ තිබ්බන හන්ඩ තිබ්බ හරිම ඒක දැම්ම කියලා බැකැප්පයක් ගහන්නත් හැදුව මේ නම්බේ ගන්නා පව් හර කියන බේස්මන්ටගේ සීන්නකින් පස්සේ අපිට පේනවා තෝර ඉඳගෙනන්න ඒ අපිට ඒත් අපිට පෙන්න්නන්නේ ඉන්න කොහෙද කියලා අපිට අයිඩියක මොන පෙන්න්නන්නේ ගඩමාරණේ තෝර රිඳගන්න ආ තෝර රිඳගන්න එකනේ හරියක් පිටිපස්ස තියෙන බෝල් එක දිහා බලපුවාම ලොකර වගේ එහෙම සීන් නැන්නේ තියෙන ලොකරයක් කියන්නේ නිකන් ඉස්සරහා දොරක් තියෙනවා දොරෙන් හැබැයි ග්ලාස් එක පිටිපස්ස ඉන්නා වගේ පේන්නේ නිකන් අර රෙස්ට් රූම් එකක් වගේ ඔව් එහෙම ප්ලේස් එකක් නේද ඒක අපිට කලුව එකක් කරන්නේ නෑ වකණ්ඩ වලින් අද කොහෙද ඉන්නේ මොකුත්ම දෙන්නේ නෑ පොරවගෙන ඉන්න විතරනේ තියෙන්නේ ඇඳුම නම් වෙනස් වෙලා ඒ කියන්නේ කොහොම හරි පෘථිවියේ ඉන්නේ මේ වගේ ඇඳුම් තියෙන පෘථිවියනේ අනිත්තක තමයි මේ ස්නැප්පගෙන් පස්සේ පෘතිවිය තත්ත කොහොමද කියලා පොඩ්ඩක්වත් පෙන්නුව නෑනේ මේක දැ මුන්ටික විතරක් නෙමේනේ වැනිශුනේ තව කොච්චර වැනිශුනාද අපිට මේ පෘතුවිය වැනිශ්ච්ච කට්ටිය ගැන තියෙන එක මදල් තම රොනින්ම පෙන්න්නට දැන අර මේක නිබියවලා පෙන්න්නන ඒහරිද කියනවා අර lost all family lost friends කියද ලොස්ට ෆැමිලි ඇද ම තන අදහස් කරන්න uh, එක ෆැන්තිර uh, එක ලොස් ෆැමිලි ඇද අදහස් කන ොනින්ගේ ෆැමිලිකයි ෆැමිලේක වැනිශ්වලාඉන්නේ ඒහින්ද තම යායකට අගක් මුලක් හොයාගන්න බැරුව තම මිනිස්සුන් මරන්න එකෙන ස්ටප් කරන්න අතන ස්ට්‍රීට් එක අපිට පේනවා එයා එයාගා වෙනදට තියෙන බෝ එකක් දැන් තියෙන්නේ බ්ලේඩ් ඇත් තියෙන්නේ යා ඒක මරණ එතකට තමයි මේ බ්ලක්විඩෝ බ්ලක්විඩෝ බලගෙන සින්න පෙන්න්න ලොට අපිට හිතුව හැකි එයා යාගේ ෆැමිලික නැතිවුණ දුකින් ඒකට මොකක්ද වනේ කියයාදන්න ස්නැප් කරපු කතාවක් එයා හිටිය නෑ නේවෙලා ස්නැප් කරපු කතාව කෑදන්න ඊළඟ කතන්දර බ්ලක්්ඩෝ එතනම දින්න මටක ප්‍රශ්න එතන වෙන්න ඕනේ ඒකත් කියන්න බෑඉතින් නේ වෙද සිටුවේෂන ගත්තහම එතන කියලා උපකල්පනය කරන්න පුළුවන් එතන වෙන්න ඕන යනික මේ ඇදුන් දෙක් ගත්ත හමත් එතනම් වෙන්න ඕනේ බ්ලක්්ඩෝ නික කෝට්ටක් දාගන්න දින නික ෆිනරල්ලෙක්ට ගිල්ලගේ ඒ දැන් රොනින් පෙන්න්නහරය පිටිවස බැග්‍රවන්් මිනිස්සුත් නෑනෙල් වැටිච්චය තමයින්නේ වැටිච්ච එකයි රොණුනේ ඒ දෙන්න විතර නින්නේ වැටිච්චය බලන්නකො එක්කෙනෙක් ඉන්නවා ටයිකෝට්ටයක් ඇඳගෙන ඊට පස්සේ අනිත් දෙන්නම නික මාශල්ලාට් කාරය වගේ නේද සුදුවඳගෙන මට බැක්ටෝන් චර මතකන ඕනේ නිකං එක්කෙනෙක්කේ බොඩිගඩල දෙන්නෙක් ඉන්න කියලා වැටි තන්න පුළුවන් එකන සැක ෆයිට්ටයක් ගහින් තියෙන සැක ෆයිට්ටයක් ගාද නැත්තං රොනින් ආපු ගමන් තප්පක දෙක ඔක්කොම මැරුවත් දන්න කියන්න බෑ <laughs> ඒ ජාතිය ප්‍රබාණ්ඩන ඒ ජාතිය මිනිිය අර නිල්පාට අතක් පෙන්න්න තැනක් යනවනේද ඒකනම් නැබියවලාගේ කියන්නත් බෑ නැබියවල ගතව වගේ නැබියවල්ලගේ කියන්න අමාරුයි දෙක මේල් කෙනෙක්කාකට මේල් අතක්ක ඒ වගේ වෙන්න ඕනේ අනික මතකද මේ සිවිල්වා එකේ සිවිල්බෝ මේ ඕ හරි හරි හරි හැම්වෙලේ මෝක මට කියනවා සිවිල්බෝ මම හැමදාම කියනවගේ අර අපිට නැබියලාගේ සීන් එක පෙන්න්නන තැනද අපිට පෙන්න්නනවා ඉදගෙනන්නවා හරි කවරුහරි කෙනෙක්ගේ පිටම කොන්ද පැත්තෙන් අත තියනවා ඒ කවුද කියලටික කලුව එකක් අපට දෙන්න නේද එතන ඒවෙලා කියන්න දැ නිබියලා පෙන්න්නද අපිට එතන් එයා ගැමෝර ගැන කියලා කියලා එතන ගැමෝරගේ කෝට් එකක් මොනවත් කියලා එතන අපිට හොයන්න බෑනේ අපිට මූුණක් පේනෙත්න නිකන් කෝට්ටයක් විතරත් තියෙන විතරන පේන්නේ වෙස් මුහුණු බැඳන් ආවත අපි නැහැරවටෙන්න්න වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රවටෙන්නේ අපි නෑ රවටෙන්නේ නටපුදා එළි වෙන්නේ වෙස් මුහුණු බැඳන් ආවට අපි ඔව් මේ පොඩි කාර්මික දෝෂයක් හින්දා කාර්මිකට මේ පොඩි පෞද්ගලික දෝෂයක් හින්දා දිනුකට පොඩ්ඩක් යන්න වෙලා තියෙනවා මේ මැදහරියම් පොඩ්කාස්ට් එකේ දිනක නිදහසට කාරණා කියලා යන්න නිදසර කාරණන කියන්න අම්මාරුයි අප එනම් මේ වගේ අලුත් පෝට්කස්ටෙක්කින් අප හම්බෙමු මං දැනට ගිහින් එන්න බයි හරි දිනුක ලේබුණා ලේබුණා කියන්නේ එයා වෙන වැඩකට ගියා නේක විදු වෙන වැඩකට අපි කියක හිටිය මේ ගැමරගෙන් පස්සයක අතක් පෙන්න්නනෙක් ගැන අලු පාට අතක් පෙන්වා කාගය වූ උරහිසක් අතගන ගමන්තම ඉන්න උරහිස ඔවු අපිට අපිට පෙන්න්න නෙබියවලා කොත් ශිප්පයක් ඇතුළේ හරි ගයක් ඇතුළට කොහැරන්න ගොඩක් කලාට පේන විදිහට ශිප්ප ගත්තමයි ඒත් අපිට ඊට පස්සේ ඊට පස්සකින් ඒ පෙන්න්නන අත නෙබිවලාගෙද කියලා ශුවර් නෑ මට පුලග වෙන්න බෑනේද නෙබුලට තියෙන්නේ රොබ්බවත්න නෙමවිලාග වෙන්න බෑ ආව් ඒකත් ඇත්ත එයා ඔව එතකොට එතන නිය දෙගෙන ඉන්න කවුදේ ඇයි සීන් දෙකම එකට පෙන්න්නේ අන්න එක තමයි ගැටලුව අපි අපි මුලා කරන්න දන්නේ අපි මුලා කරන්න තියෙනට මවල්ලට ඉටලා දෙයන්න ඒක තම එතන කරන්නේ දැත්තා ෂොඩ්ඩක එකළඟට දන්නන යාලා ඊට පස්සේ තමයි ගොනින්ගේ සීන්නක පෙන්න්නේ ගොනින් තෙමිතෙමි ෆයිට් කරඉන්නවා ඊට පස්සේ ඔන්න එනවා සුපුරුදු පරිදි තරු ලකුණ හෙබි කැප් ඒ අර කැප්ට නැමරිකා සිවිල්වෝ එක කිට්ටක නේද සිවිල්බෝන මේ විින්ට සෝල්ජගේ එ වෙන්ට සෝල්ජක කිට්ක තියන්න ඔව විට සෝල්ජ සෝජක කිට්ක තියෙන්නේ ඒකේ කැප්ටන් බිම් බලන් ඉන්නවා පැගේගේ එකමද බලගන්න කියලා දන්න ඊට පස්ස පෙන්න්න පැගේගේ පැගේගලට ඊට පස්ස පෙන්න්න පැගේකලොකට ඒක ඩවුල පෙටක පෙන්න්න එක ඊට පස්සෙන බර කතාවක් කියන්නේ නටාශ කියනවා මේ මේක වැඩකරයි කියලා ඉස්ගෝන වර්ක්ස්ටියෝ ඊට පස්ස කැප් කියනවා අයිනෝ ඉටස් කොසයි ටෝනෝ වටයම් ගොනට ඉෆ්ඩසට ය කියන්න මම එකන්නේ මේක හගෙනවා කියලයා දන්නවා මොකද මේක හරගී නැත්තම් මොකද කරන්න කියලා දන්න එකල මොකක්දම කිය ඒක තම එයාත හෙන රෙඩ්ල එකක් කියන්නේ අපිට ට්‍රේලක බලද පලනි පාට බලදනි කහන විස්සුවක් මට දැනුත්නකම් පිස්සු වගේ ඒක තමයි <laughs> එතන එන රෙඩල් කතාවක් කියන්නේ ඒ කතාද මවල් ජොලිය අවල් කියන්න ඒකනනේ මගෙන් කවිද මේ කට්ටිය ප්‍රශ්නහන ඔය අපේ මේ ටීචස්ලම ස්පේෂල් ටීචස්ලෑ මහන ප්‍රශ්න වේ මං කියන අද මවල් ට්‍රේල ගෙස්නකල උහන මහවල් හිද දෙවවාට මොකක්ද ලැබෙන් බොහු කතාන ඒවා එක මිනිිය ගුඩින් යනවා කවිතර මොකද මේකට කියන්න දෙන උත්තර කියන්න තියන්න කියන්න දේවල් නෑ ඒවට මම කියන්න ති කියන්න දේවල් නෑනේ අභිරුචි ඒක එයා ඕ එයාල බලන දේවල් එක්ක බලද්දී <laughs> අපි කරන වැඩේ මොකක්ද කියලා ඉතින් <laughs> කියන්න ඔන්නෑන අය මහාරජ කන්සා බලන ඇත් එක්කනේ මහාරජ කන්සා බඩ බෝල කන්න අහත්දිත්තන <laughs> බලන ඇත් එක්ක මේවා මොනවදනේ ඉතින් ඒක මෙම යාලට තේරුම් ගන්න බැරි මෙයාල මේක බැලුව කියලා වෙන දෙයක් තේරෙන ඊට පස්සිතන මේ මොන මලවිකාර ඇතන <laughs> යා බැලුවට වැඩත්න ඩුලිය බිමිවා එයාලට හැමේත සාධාරණ එහම කිය කවිත කොහොමද මවල් ෆෑන් කෙනෙක් වුණේ අනේ වන්නගන මණ්ඩන් ඇත්තරම් පොඩිකාල ටේවගේ කිය කාඩුන් හිද අන්ත අනික ඇනිමේට සේග සිනද මවල් ෆෑන් කෙනෙක් වුණ මම ඩීසි ෆෑන් කෙනෙක් වුණේ හෙන්න බැට්මෑන් සිරියස්ලින් කොයි කාලෙ වගේද එච්චර පොඩි කාල නෙමේ අර බැට්මෑන් ඇනිමේෂන් සිරිස්සගේ කොලිඩිය සිරසද සිරසක ඇනිමේට සිරිය ඒ කාල දුන්නේ කාල ම පටන්ගත්තේ ඔව මම ඊට කලින් ගුණත්බල වෙන පොඩි අන්නම් පහවසක ත්‍රේකාල ටන් එල්ලකේ ගයා මේ සුපමෑන් සීගස්ස එක ජස්ට සිලික් සීගස්ස එක මම බැලවෙන මොනාද අයිලන්ඩ ගියා අපිරජිබ්බෝ ගියා ඒකම මේ ශක්තිරීවකය ගියා එක්ස්මෙන් එක ආට්ටවකගේ ස්පයිඩමෑන් ඒක බල එක වල දිනනේ එක්ස්ප ශක්තිය ඒක අන්න ඒකෙත්තයි මම මාවල් සහ ඩේසේ කියන ටොපික් එකට එන්ටර් වුණේ මං ඒකාල හිතන්ගටිය ලංකාවේ මවල් පෑන්ස ඩීසිමස නෑ කියලා ඇයින ඒකාල තිබුණ කොස්සෝ එකකුත් තරමකක්ද බිස්කට සුපමෑන ස්පයිඩමන එකතුලා හොරුවල්ලන ඉතින් ඊට පස්සේ රාජකුමාරී රාජකුමාරයයි සත්තුූටින් ජීවත් වුණ තව කතාවක් කියන්නකෝ තැම් පුතාමට කතාවක් කියන්නකෝ මල්ලොකුවයගේ කතා පුංචි රස කතාවක් හොඳ ටූම ඇති. හරියට Munchee milk shortcake biscuit වගේ. ඔව් හැමදේමත් කොයි කාටත් රස කතාවක් වුණු Munchee milk shortcake biscuit. ඊට පස්සේ ස්පයිඩර්මෑනුයි සුපර්මෑනුයි හොරුටි කාල්ලා ගත්තා. තව කතාවක් කියන්නකෝ. ඔව් ක්‍රොස්සෝයි. මේ නත් මේ එක. උන් දන්නවනේ වහකනවා. දන්නවනේ වහකනවා නෙන්න. <laughs> ඊට පස්සේ මේ ට්‍රේලක ට්‍රේලට වෙලාවට සිංහල <laughs> ඊට පස්ස කොහොමාරිය ඒක හරි ඊට පස්සේ ඔන්න ලෝගක පෙන්න්නවා වෙන්ජස් එන් ගේම් කියලා එතකම්ම කවරුත් දන්න ඇති මොකද ටයිටල්ලෙක් කියලා එකගොල් හරි ශෝක් මවල්ලකින් ටයිටල්ල එකන වීඩියෝ එක ටයිටල්ලක දාල් තියනෙත් මවල් ටඩියෝස් ඇවෙන්ජස් ෆිසිල් ට්‍රේල එන්ගම් කියල දාලා ඇති ෆිසිල් ට්‍රේල කියන ඇතින් කලින් මතකද මේ කලින් ටයිටල් එකක වීඩිය එක කෙලියටාව මේ මේ අරකන් ලීක්වෙච්ච එකක් කියලා ඇවෙන්ජස් <laughs> ඇනිලේෂන් එක ටයිටල අපෝ ඒකටන සෑහන්න්නේ වගේ ඇනිහිලේෂන ඇනිහිලේෂන ඇනිහිලේෂ ඉතින් ඒ ඒක සාමාන්‍ය ටිකක් හොඳර තිබුණ මේ මේ මේ තීම් එකමයි තිබුණේගෙන් ඔවු මේ තීම් එකමයි දම්පාට තීම් එකමයි මේ මේ පිටිපස්සම මේ පිටිපස්සේ තියෙන ලයිට් ලයිට් සෙට් එක ඊට පස්සේ තියෙන තීම් ඔය ඔක්කොම එහෙම හිතෙන මට හිතෙන්නේ මාවල් එකෙන් තමයි ඇනිහිලේෂන් එක අර ටිකක් මේ ස්ප්‍රෙඩ් වුණා වැඩේ හින්දා එන්ඩ් ගේම් කියලා චේන්ජ් කරන්න නැති මතක දර මේ මේ රූස බදස්ලාව ෆොටෝ එකක් දැම්මේ රූස බ්‍රදර්ස් ලව් අර මේ ඒගොල්ලෝ ස්ටාර්ට් කලා කියලා එඩිට් එක හැවිජස් පෝයගේ ඔව් අර රූස බදය කෙන පුටෝ ගොඩ් ලයින්නේ ඒකෙත් එන්ඩ්ගේම් කියලා කෙනෙක් හල තිබනේ මතක ඒක එන්ගේම් කියෙන කියන ඩොක් ඩොක්ටර්ස් කියන කලින් ඒකෙත් කියන එක ඩොක්ටර්ෂයෙන් නැතිවෙච්ච කන හෙන අප්සට්නේ ඩොක්ටර්ස්කෙන් ගැන්න කතා කරන්න කතා කර අනේ මන්ද ඇතින් මොනව කරයිද කියන උත්තෙන වැඩ්ඩයිති ඔව් තැක් දැන් ෆිල්ම් එක අනිපත්හරන්න පිහිතන්න හැම විදික අනිපත්හරන්න ගොඩක්ට ඉන්න දැන්ගොතද ශූර ඉන්න ඊට පස්සේ තව අතන මේවැකි ඉතුරල්ලයින්න කට්ටේ ඇයි කැප්ටන් මාව එයාන ෆිල්ම් අපිට අර ඉවරදි කියන්න යාගෙන කැප්ටන් මාව කොහොමදන්න මේකට මේකතු වෙන ඒ ගනපට ටුවකක්ත් කොහ දෙන්න දෙන්න මංගත කැප්ටනාවල කමට කියලා පෙන්න්නයිවත් කියලා යන්තා මුකුත්ත පෙන්ඩුවෙන බැජ්ජයක්ත් පෙන්න්න ෑන මනම් දැක්කන ට තිබුණත් දන්න සමාවිට මේ කැප්ටන් මවල් ෆිල්ම්ගේ අන්තිවට පෙන්න්න දන්න එයත් වැනිශ්නවා නිශනා කියන්න මවල්ල කියන්නේ <laughs> <laughs> අර අරකින් මේ ෆිල්ම්මකට එන්ට එකක් ගත්තා ඉඩවස් අරකින් වෙනිස් කරලා කැට්ටන් තෝමරිය ටයිට්ලකෙන් පස්සේ තමයි ටිකක් පලවෙනි හිනා මුසමූුණට එන්නේ ට්‍රේල එකේම ඒ තමයි හැම්වෙලේ මිනා වෙලා ඉන්න ඇන්පෑන් ඉන්නවා ඇන්ජස් හෙට්කවාඩස් එක ඉස්සහ දොරේ ඉස්සරහ දොරේ මිනිියගේ මේ වැන්න එකත් තියනට අන්ටන් ටනනටන්ටන්ටන්ටන්ට වැන්න එකත් එක්ක සුපිරි මග සවුන්් එකන හෝට් එක ටැනනටන්ටනටන්ටන්ටන්ට ඒකත් තියන් ඉස්සරල්ලා කැම් කැමරාවට තමයි කතා කරන්නේ වෙලාරයා එතකොට කැප්ටන් අහනනේද මේක මේ රෙකෝඩ් කරපු ගත්ද කලින් එකක්දකට ඊට පස්සන නටාශ කියන්නේ මෑම ෆ්‍රන්්ඩෝයිල කියලා ඒකැන මිනි එලියට ඉල්ලා ඒගැන මිනිහ එලියට ඉල්ලා ෆෑන්තීර එකක් තියෙනවා මිනිහ එලියට එන්නේ අර රියාල්ම ඇතුලට ගියාට පස්සේ අර එකතු කරගන්න මේ එක මොකක්දනික ඕ ඕ මොකක්දකට කියන්න මොකක්ද ඒක මොකක් හරි කරලා හරි දැන් තුන හතරම්ම තියෙන අර අර පෙනර ඩම් ගහන කූබිය මතක ඇන්මන්ටුවකින් ඌ අරු එලියර ගන්න කියලත් කියන මොකක්කර විස්ම කමිනිිකේෂන් මොකක් කරේ ඊට පස්සේ තව අපිට අරම ඇත්මෑන් වන්න එකේ තියෙන සූට් එක ඇන්මන් වන්නගේ සූට් එකෙන් අර රෙගලට එක මේම කරලන වූ පලනි පාර එලියට කොන්ටම් ්‍රියාල්මගෙන් ඒ කිට්ට එක වූ විනාශ කරනවාද මට හරියට මතක නයක් ගැන ඔව ඒ කෙට්ටකට මුකුත්තුන් නෑන මුකුත්වෙන්නන ඒ කිට්ටකෙන් බැරිද ඒ රෙගියලට එකට ලොකුවෙන චිප් එක දාලා ආය ලොකුවෙන්න ඔහු එහෙමත් පුළුවන්නේ ඇත්තන දැම් කොන්ටම රලාමක් ගැන මේ ස්කොට් අයිටවාස පීම් මැරෙන්න්න වෙන කවකුත් දන්න නෑනේ දන්න විතර දන්නවනන් දන්න වෙන කවකුත් දන්න නෑනෙක් ගැන ඩොක්ටස්ටජ න එකන මිනිහත් තනියම තම එන්න ඕනේ තනියවෙන්න ඒක මගුණේ ඇන්ටමෑන් වොසප් විල් රිටන් පිලන්තිවට ප්‍රශ්නාර්තියක් දාන ඒ ඒක තම සුපිරිම තැන වන්න ෆිල්ම්ගේ අම්මෝ ගැහිල යනෝනකගේ ඒක කියල වැඩන්න විල් රිටන්කල් ප්‍රශ්න අම්මෝ ට්‍රේලක ඔන්නහොම කියා මේ ඉවරෙනවා ඉට සන්තිමට වැඩෙනවා ෆිල්ම්ස් නොට ජෙට් රේට කියලා ගොල හැස්ටක් ඇත්තෙක් ඒප්‍රිල් විසි හය මේක රිලිස්සන ලංකාවෙත් ඒ දවසම රිලිස්වෙයින ඕ ඒ දවසම රිලිස්සයි අපේ බලාපොරොත්තු අතිතින් එදාම පැන දාම කොහොමරි මොකක්කගේ හෝල්ල එකට පැන ගන්නනේ නැත්තම් මේකම හේතුව මේ මේ අපිට එම ෆිල්ම් එක බලන්නත් හදිස්සි ඒක ඇත්ත ඊට අත්තර මේ ස්පොයිල් වන එකෙන් බේරෙන්න අන්න ඒකයි මම මගේ FB කවුන්ට එක එක්කෙනකින්නවා එක පෙන් කෙනෙ බ්ලොක් කරලා තියන්නේ කලින් පාර පොර ප්‍රමිය එක බල්ල තිබුණා බෝල්ල එක පුරාය මං පලනි පෝස්ටි විතර දැක බ්ලොක් කර තම බ්ලොක් කරම බ්ලොක් කරලම ඒ ඇත්තර මේ හෙන ජරා වැඩන්නේ ස්පෝල් කරන එක ජරා වැඩක් කියලා වැඩන්නෑ ඉන්න තියෙන ජොලි ඔක්කොම ඒනේ බලනවනම් බැලුව හරි එච්චරයි නිකත් දවස් දහයක්වත් යනක ඉන්න කොඩ්ඩක කියන්න නැතුව හැබැයි හිතන්න මම බැලුවන් බැල තකොට මම බලලා ස්පොයිල් කරත්තින අතලක තියෙන්නේ ඒ ඔවනේ ඒකත් ඇත්ත ඇබේ කලින් බලන කෙනගේ පැත්තන ටික හිතන්න ඕන අපි තම මුලිම කියල බලන්න ඕන ඒක අපි තම මුලින්ම කියල බලන්න ඕන අපි වැරද්ද කරන්න හොඳන පස් පස් පස්සේ බලනවා කියලා ඉන්න එක අපි මුලින්ම බදලා ඉ ස්පොයිල් අපි ස්පොයිල් කරන මෙම කිව්වට කරන්න එපාගන්න එපායකමක් ඇත වැඩ ෝකට කිය අපිහම කරන්න වැල කරන්න එපා ඒක එක කරන්න පුලන් චරා වැඩවලින් එකක් එච්චරයි මාවල් ෆෑන් කෙනෙක් විදිහට සා මාවල් ෆෑන් කෙනෙක්ට කරන්න පුළුවන් ජගාව නින්දිත වැඩේ තමයි ෆිල්ම් එක ස්පොල කරන්න එක නින්දිත වැඩේ ස්පොයිල් කන කලින් පාර මේ ඇස්ටක් එක වැටනද පොස්සෙට් ඇතානෝස් ඔයාලගේ සයිලන්ස එක අගේ නහරමක් කර සින්න කියල වැටන නේද මේ හැස්ටක්ගෙන ඒකන මතකනෑමට හම එකක් කොන් දෙක්කන මට මතක මට එතන ඒක සුපිරියට මේ වන ඒගන්නේ මොකක්කර ස්පොයිල් කරන ස්පොල් කරන තැන හැස්ටක්ගේ දර දාන තානෝස් බිලිවියෝ සයිලන්සරි මොකක් කරහෙම එක එතකොට ඒක එක මොකක් දෙනතකොට ඒක එකන් අර ස්පොයිල් කරන කෙනාව නිකන් සමාජයට පෙන්න්නන වගේ අපිට පුළුවන් ඇස්ටක් ගෙස කර බල ඒ ස්පොයිල් කරන කෙන වදුරගන්න ඒක හොඳ මම හිතන්න ඒක තමයි තිබුණ මේක නැත්තන් අර නිකන් ස්පොල් කරන්නේ පා කියන අදහස දෙන්නත් පුළුවන් ඒකින් ට්‍රෙන්ඩක් වගේ වුණා ඒ ස්පොයිල් කරන එකයි ඒ අර ටෑෂ් ටැක්ගේ දාල කමන් කරන එක පස් පෝස්ට් කරන එක ඒවා ට්‍රෙන්ඩක් වුණා ඒ කාලේ මම කවිඳු දිනුක අපේත යාළුවෙක් ඉන්නවා නමුවත් කියන්න හෝ හොඳන යෝකනේ නම කියන්න හොඳනෑ විලි ලැක්ජාව අපිටත් එක්කම් ගෙතරින් එලියට බහින්න දෙන්න එච්චරටම කතා කල කතා කල වැඩක් ඒවගැන හතක දෙනාම ගිය එක දවස ෆිල්ම එක බාන්න මම යකයි අනිත්තුන් දෙෙන දහ ඇතිය ශෝයකට ගියා මම එකයි තිය ශෝයකට ගියා සැවෝයි එක ෆිල්ම කැල දවස් හතරකට පස්සන හතරකට පස්සේ අපි ගිය දෙයග පිටේ මනං ස්පොයිල්ලුන් නෑ කවිද හොඳටම ස්පොයිල්ලා තිබේ වෙද්දි පවන් මාව ස්පොයිල් කරන ට්‍රයි කලා තම ටිකට්ට ඇත්තන් දිව්වා මටත් මතක <laughs> ටිකට්ටක ටක්ගල දිව් බෞඩට ඉස්පල් කරන හම්බුණේ නෑ එතන හොඳ යාලු අපිට ඉන්නේ පොඩ්ඩක් බලු මේ මොනවද වැල්ලා තින කමෙන්ට් කියලා මේ ට්‍රේලකට හව්වාදේ ගොයින්ට වී ටැනොස් විද්‍ය අටියස් ඒකරන ඇති උත්තර දෙන්න දෙයන්න ගොන් කතාව අයිලාට තව කියන්නට ෆිල්ම් එක ත්‍රීවස් ලෝංලුන ත්‍රීහවස් මම ඒක ඒක ඒකැහුවෙන එහෙම ඒක ශුවර්ද ගැන රුසොලාමද කියල තියෙන එක ගැන කොහමද මට රුම දිගවේ කොහොමත්තේ ගන්න ඉන්ෆින්ටිවායකරට ටිකක් දිගවේ දිග වෙන්නත් ඕන කලින් කියල තිබුණ කොහොම දිග වෙනවා කියලනද ගන ෆිල්ම් එක ට්‍රේල ගන්න කලින් ගොඩක් කලින් කියල තිබුණ ෆිල්ම් දිග වෙනවා කියලා ඊට පස අපිට දැම් මිසින් වෙලා තියෙන කැරක්ටර්ස් තමයි ට්‍රේල එකේ ප්‍රධාන වශයෙන් මටනම් හොඳටම දන්නේ රෝකට් නෑ ට්‍රේලගේ ඉට පස තව වාමැශීන් නෑ ට්‍රේලගේ හල්ක් නෑ මේ පූස් බැන නෙමෙයි හල්ක් නෑ ට්‍රේල එක තව කවද නැත්ත කවද කැප්ටන් මාවල් නෑ දැගෙනවා කියලා කියනවනේ කැප්ටන් මාවල් ඕකට ඒද දන්නෙත් යන්නත් බෑ කියන්නත් බෑ පොකට් නෑ වාමශීන් නෑ හල්ක් නෑ කැප්ටන් මාවල් නෑ එච්චරයින දැන්ට නැත්තේ මේ හිකෝස්ලකින් එච්චරන්න නැත්තේ එතක කට්ටිය වැනිශලා ගයාන තව මිස්සුන ඇති අපිට අමතක වෙලා දන්න ඔ තව මිසච්ච ද ඇතිරින් අපි ලත් ඒගන හොල බලන්න අපිත් මහා පණ්ඩිතන මේ ටිකක් දන්න ටිකක් දන්න ගොඩටමනෑ හැබ මහාම විදිහට දන්නෙත් නෑ ඇති කමට ඇතියෙන කමට කමට ඇතියෙනවා ට්‍රෙන්ඩිං හැෂ්වන් හියයින් වැටන්ඩ ගැන වකන්ඩවල YouTube බල ට්‍රෙන්ඩිගන්න මවල් ස්ටඩස්න වකන්ඩල මවල් ෆිල්ම් ට්‍රඩිවන් ඒම වෙලා ලංකාවේ නෑ ලංකාව ලෙවන්තාම ලෙවන්ද ලෙවල් ලෙවන් තාම කතා කල ලංකාව දැම සොප්න අන්න ට්‍රෙන්ඩිංවන් ඉන්න ටඩින් වන්න තියෙන කියලා ලංකාව ටඩ අවඩිම තියෙනවා හශන සැමුවල්ගේ විවාහය ෆිල්ටි නිසා දෙදකාය ලංකාව ට්‍රෙන්ඩිනේවා ලංකාව ඊළඟට ලංකාවට ටඩල්ලා තියන ඒකම එකක් විශ්ව මගේ අයි මගේ වගතය මොඩලින් නෙමේ කෞෂ කියපු සැර කතාව එන ලංකායි ට්‍රෙන්ඩින් ඉළඟට තින ට්‍රෙන්ඩිම් නවා සින්දු කියන කුවේට් කුමාර අක්ක ගැන කියපු අපූර කතාව කොටුවේ පොඩි හාමුදුරුව අපපුර කතාව මෙන්න මහපාරය නැද වෙච්චදේ මෙන්න කමනන් කියන්නේ මේ ලංකාව තියන මේ මානසිකත්තත් එක් ට්‍රෙන්ඩිං ලෙවන් හරි ආපුක ලොකු දෙයක් මේ ට්‍රේලගේ ඒ කියන්නේ ඒක බලන මිනිස්සුත් ඉන්නවා අපිට සතුරට පුලන්ට ඇත්තන දැම්බාන මේ ප්‍රන්ඩෙන් තියෙන තුනම මුලින් තියෙන තුනම රිජුව හෝ වක්කාකාග වැටෙන කුණුවකප කියන ගනයට සෙක්ස් කියන ගනයට කුණුවරප කියෙන ගන ඕ හා මේ පාන බංගලාදේශක වෙලාරුණේද ඒග සෙක්ෂියත් කරලා ඕ ඉතින් අර ආණ්ඩුව ඉතින් අරිනෑන අපේ එකින්ද අපට එතැන අහිමි වුණා ආණ්ඩු ස්ථාවච්ච ගමන් යමට එතනෙයි ආණ්ඩුව ස්ථාවරකයන් අපේ අය අපේ පසුබට වනාටික මොකද ඒදවසල අපේ සර්ට්කර ප්‍රයිම් මිනිස්ට ගෞද කියන ඒමිට අවද කියන ප්‍රයිම් මිනිස්ට කවද කියන නැත්ත අපිට මේ පරත්තේ ඕඩ්ඩ ගන්න තිබුණ මොනා කරන්න අපර රජයක් පෙරලුන එකෙන් අහි අහිමේන දේවල් ඔන්න බලන්න ආ මේ ටෙන්ටින් දහයට ඉල්ලා දැන් දහයට ඉල්ලා දහයට ඉල් දහටල් ලොකු දෙයක් නෑ හෙම එන එකවත් අපි දෙන්නම බදලතකොද දහයට ඇල්ල තියෙන කියන්න අම්මු මාත් සෑහන දායකත්ව දැක්ව ට්‍රේකට සෑහන් ෝදායකත්ව දැක්ව අයරෑ නිතා ගන්න කොතත් ට්‍රේලක බදල තමයි නිදාගත්තේ හීනෙන් දැක්ක නැතිටික විතරයි බලන බලන පාරට අමුතු මෙව්ව එකක් කෙනවගේ මොකක් දන්න එක මෙව්ව එක ඔවුද ඇත්තනම ඇවෙන්ජ සිම්හෙන්ටවායකය වුණත් ෆිල්ම්මකට ට්‍රේලස් දෙක පට්ට ට්‍රේලස්ලින් තමාර අපිට මේක දැනන්න ම හිතන්න හයිත මර සුපිරි කමට ඇත්තිබුණ මේ ට්‍රේල කවුදයි කියලා සුවිසයි ඩිස්කොඩ් එකටට ජස්ටිස් ලීකට ඔවති අපි ඩේසිවලට අගව කලා නෙමයි මේ අපි ටේසි බලන අප ඩේසි මාවල් වගේම ඩීසි ෆෑන්ස්ල ඒ ජසලෙක් ෆිල්ම් ගෙනන් ටික් පසු බැහල තිබ අපිටත් දුකයිෙක් ගැන ඇතන මාව ට්‍රේලක හොඳයි ෆිල්මට වඩ ජසලෙක් ෆිල්මට වඩානේ ඒක ඒක ඒක අපිට අවිවාදයකින් තොර පිළිගන්න නමොකද මෙ ඩීසියට පුළුවන් එයාලගේ ස්ටන්ඩඩ් තියාගන්න යාලා නිකං අර කතාවක් පෙන්න්නන්නේ නැත්තරම කිව්වා හිරෝස්ලට ආසයි හීරෝස්ල ටික පෙන්න්නන නිකං සිංගිති කතාවක් ඇත්තම යොත් පෙන්න්න සිංගිති කතා අපි අර සිංගිති කතාව කැත්තන ඉතින් ඒක දැ සුස ඩිස්කොඩ් හම අපේ බලද්දි කිසිම හයිපයක් කෙන්නේ කුත්න ිස්ලිස් ලි ගුණත් එච්චරම තමයි <laughs> දැන් ඒවගේ දැන් මාවල් ට්‍රේලයකට තියෙන වියස් ගන බැලුවම් පේනන කොච්චර හයිපේකද මිනිස් ඉන්න කියෙන ට්‍රේලක දානකම් පිමිනිසු පිස්සුවෙන් වගේ හිටියන දැන් ෆෝරම් මොල හෙම ත්‍රමේ යනවා මාවල් මේ වීඩියෝල කමන්් කරන ට්‍රේලක දෙන්න කියලා ට්‍රේලක ඉල්ලන්න ෆිල්ම් එකනෙමේදී ඉතින් ඔන්නහතම අද අප එපෙක් ශ්‍රී ලංකා පොඩ්කාස්ට් එකේ තුන්ගෙන එපිසෝඩ්ඩ ගලාගෙනක අද ගෑල්ලමයි දෙන්න නෑ දෙන්න එකනෙක්ත් නෑ වෙනට මම සුපරිහන්සම් කොල්ල දෙන්නෙක් කරංගාව සුපරිමාවල් ෆෑන්ස්ල දෙන්නෙක් එක කොල්ලෙක් මගද ගියා දැන් එක කොල්ල අයිතු වෙලා ඉන්න අපේ ෆස්බුක් පේජ් එක පෙක් ශ්‍රී ලංකා පොඩ්කාස් ගින් ලයි කරන්න කමෙන්ට් කරන ශයා කරන්න ඔගලන්ගේ මොනහගේ අදහස් යෝජනා චෝදනා මොනහක් තිීරණන් එක පෝස්ට් එකක් දානවා එකට කමෙන්ට් කරන්න තවගේට බලන මේ එපිසෝඩ්ඩක ෂයා කරන්න ඒවගේම කියන්න ඕන ඔගලන්ට දැන් පොඩ්කාස්.ලක කෙනුත් අපේ පොඩ්කාස්ට ගහන්න පුළන් ඒකටත් අපි දුන්න ඉතින් කවිදු මේ පොඩ්කාස්ට එකට ආවේ පලුවනි පාගටනෙ මොකෝ හිතන්නේ දිගටම ඉන්නවාද හොඳ යා දිගට වෙන්න බලාපොරොත්තු වෙන අවුලක් නෑ හිතවතන අවුලක් නෑ මේ කතා කරගන්න බැරියක තමයි තියන්න අවුලකට ඔව එද්දි නං ඉතින් කොල්ල සෑහන් ලච්චාවෙන් ආවේ ටිකක් කරගෙන යද්දි ඉතින් අවුලක් නෑ මට අවුලක් නෑ ඌ මහිත අනිවාරෙන් කවිදු දිගට මින්දී මනිවාරය මම ඉන්න බලාපොරොත්තු වෙන මොකද කවිදු මටත් කලින් පොඩ්කාස්ට් එකේ ඉන්න හිටපු එක්කෙනෙක් ඉතින් මම පොඩ්කාස්ට් එකේ හිටියා ඉතින් අපි තවත් දවසකින් තවත් එපිසෝඩ්ඩකින් හම්මන බලාපොරොත්තුය මේ එපිසෝඩ්ඩකින් ඕගල්ලාන්ගෙන් සමුගන්නවා මේ එපෙක් ශ්‍රී ලංකා පොඩ්කාස්ට්